පිළිතුර අපි සඳහන් කළා ධර්මයේ ඉගෙන ගන්න ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා කියලා. මේ ත්‍රිපිටකයේ තියෙන්නේ ධර්ම දේශනාවක සුවිශේෂී වූ සාරාංශය විතරයි. මේ දේශනාව ඇතුලේ තියෙන විශේෂිත කාරණා ටික එකතු කරගත්ත සාරාංශයක් සම්පින්ඩනයක් විතරයි ත්‍රිපිටකයේ සූත්‍රයක තියෙන්නේ. ඒ නිසා අර විස්තරාර්ථ දේශනාව එතන එතන නෑ. විස්තර කරලා තියෙන්නේ අට කතාවේ. නමුත් අට කතාවේ විස්තර කරනකොටත් මේ සඳහන් කරපු සියලුම දේවල් එක සූත්‍රයක් තුලින් විස්තර කෙරිලා නෑ ඒ සාරාංශය විස්තර කරලා තියෙනවා. එතකොට අර දාන කතා සග්ග කතා ආයේ ආයති වෙන තැනකින් වෙන තැනකින් සාකච්ඡා කරනවා. අන්න ඒ නිසා සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේට පමණක් විශිෂ්ට වූ දේශනා ක්‍රමය පිටකේ සඳහන් කරනවා තබා රහතන් වහන්සේ නමකටවත් දේශනා කරන්න දේශනා කරන්න බෑ කියලා. ආන් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා කරද්දී එක පුද්ගලයෙකුට එක මොහොතකදී එක දවසකදී යම් කාලයක් ඇතුළතදී නිවන් දකින්න තරම් ධර්ම කාරණා දේශනා කරනවා. එක පුද්ගලයෙකුට එක දවසකදී එක මොහොතකදී යම් කාලයක් ඇතුළතදී නිවන් අවබෝධ කරගන්න අවශ්‍ය කරුණු භාග්‍යතුන් වහන්සේගේ එක දේශනාවක එක දේශනාවක අන්තර්ගතයි. ඒකයි දහස් ගණන් දසදහස් ගණන් ලක්ෂ ගණන් නිර්වාණ අවබෝධය ලැබුවේ. ආලෝක සූත්‍රයේ ආලෝක කුමාරයා බේරගන්න යන්න භාග්‍යතුන් වහන්සේ 12 අවුරුද්දකට පස්සේ කල්පනා කරනකොට ආලෝක යක්ෂයා ආලෝක යක්ෂයාට රජුරු හැමදාම නරබිල්ලක් යවනවා. හිරගෙවල් වල ඉන්න ඔක්කොම මිනිස්සු යවුවා. දැන් ඉවරයි මිනිස්සු හිරගෙවල් වල මිනිස්සු ඉවරයි මිනිස්සු ආයි හිරේට යන්න වැරදි කරන්නෙත් නැහැ. ඊට පස්සේ නගරේ ඉන්න පුංචිම ළමයි ටික යවන්න තීරණය කළා. සමහර කට්ටිය ළමයි අරන් නගරෙන් පිට වෙනවා. සමහර දරුවෝ ලැබෙන්න ඉන්න අම්මලත් නගරෙන් පිට වෙනවා. මොකද ඉපදිලා දවස් දෙකේ තුනේ ළමයි තමයි යවන්නේ. ඒත් 12 අවුරුද්දක් යකාට කන්න දුන්නා කියලා කියනවා. 12 අවුරුද්දක් කන්න දීලා දැන් ළමයිනුත් ඉවරයි. ළමයිනුත් ඉවරයි දැන් ඉන්නේ මුළු අලව් නගරයේටම එකම එක ළමයයි. ඒ වෙන කවුරුවත් නෙමේ රජුරුවන්ගේ පුතා. රජුරුවන්ට ඇවිල්ලා කියනවා මහරජය දැන් නම් ඉන්නේ පුතා විතරයි. වෙන එකම ළමයෙක්වත් හොයාගන්න නැහැ. දැන් අද පුතා දුන්නේ නැත්තම් යකා ඇවිල්ලා රජුරුව කනවා. අද පුතා ගෙනහිල්ලා දුන්නොත් හෙට දෙන්න ළමයෙක් නැහැ. හෙට යකා රජුරුව කනවා. නමුත් මට අද ජීවත් වෙන්න තියෙනවා නම් ඇති. ඒ නිසා සඳහන් කරනවා හැමෝටම වටින්නේ තමන්ගේ ජීවිතේ. ඒ හින්දා මගේ පුතා වුණත් කමක් නැහැ ගෙනිහිල්ලා හෙට උදේ දීපල්ලා කියලා. යකා හෙට උදේ දරුවා කාලා අනිද්දා උදේ රජුරෝ හොයන්න එනවා. කමක් නැහැ මට එක දවසක් ජීවත් වුණා. එහෙනම් අද මගේ දරුවා දීපල්ලා කියලා තමයි හෙට උදේ ගෙනියන්න ගිහිල්ලා තුරුල් කරගෙන ඉන්න දරුවා අම්මගෙන් උදුරගෙන අරන් ඉන්නේ. දන් කරනවා කිරිමව්වරු 16000 හිටිය කියලා. අලව කුමාරයාට. ඒ කිරිමවුරු 16000ක් හඬා වැළපෙද්දි තමයි උදුරලා අරගෙන ඉන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ එදා මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතු බලන වෙලාවේ අලව් කුමාරයාව දැක්කා. මානකෝ 12 අවුරුද්දක්ම යකා මිනිස්සු කෑවා. බුදුරජාණන් වහන්සේ දැක්කේ නෑ. ඒ කියන්නේ ඒ තරම් පුණ්‍යවන්තයෙක් හිටියේ හිටියේ නෑ. අලව් කුමාරයාට පින් තියෙනවා. ඒ නිසා දැකලා තමයි තීරණය කරන්නේ ආලෝක භවන්ට වඩිනවා කියලා. භවනට වඩිනවා කියලා තීරණය කරනකොටත් භාග්‍යතුන් වහන්සේ දකිනවා ආලෝකයක්ෂයත් මාර්ගඵල ලබනවා ඒ විතරක් නෙමෙයි මම අලව් භවනට වැඩියොත් 84000ක් ප්‍රාණීන් මගඵල ලබනවා කියලා. එතකොට මේ එක දේශනාව අහලා ආලෝක යක්ෂයාට කරන දේශනාව අහලා 84000ක් ප්‍රාණීන් හෙට උදේට මාර්ගඵල ලබන බව භාග්‍යතුන් වහන්සේ හොඳටම දන්නවා. ඒකයි සඳහන් කළේ එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ එක දේශනාවක් තුළ ඕන තරම් දෙනාට මගඵල ලබන්න පින් තියෙන අයට ඉඩ තිබුණා. නමුත් අද පින් තියෙන අය නැතුව නෙමෙයි. නැතුව නෙමෙයි. නමුත් ඒ දේශනාවෙන් ශ්‍රවණය කරගත්ත හැටියට ත්‍රිපිටකයෙන් අපිට ඒක දැනගන්න බෑ මොකද ඒ කරුණු තියෙන්නේ තැන් තැන් වල වෙච්ච නිසා. ආන් ඒ නිසායි සඳහන් කරන්නේ මුළු ත්‍රිපිටකයම ඉගෙන ගනිද්දී ධර්මතා අවබෝධය වෙන ක්‍රමයකට තමයි ත්‍රිපිටකයේ ධර්මයේ සංග්‍රහ වෙලා තියෙන්නේ. එක සූත්‍රයක් ඉගෙන ගනිද්දී නෙමේ මුළු ත්‍රිපිටකයම ඉගෙන ගනිද්දී මේ ධර්ම කාරණා අවබෝධ වෙන ක්‍රමයකටයි ත්‍රිපිටකයට මෙවුවා සංග්‍රහ වෙලා තියෙන්නේ. ආන් ඒ නිසා භාග්‍යවතුන් වහන්සේගේ උපදෙස් දීලා තියෙනවා ඒ තියෙන තැන්වල උපදෙස් දීලා තියෙන තැන්වල දේශනා කරලා තියෙන්නේ ධර්මයේ හදාරන භික්ෂුව කොයි විදිහටද ධර්මය හදාරන්න ඕනේ? සදාහන් කරනවා සුත්තං, ගෙය්‍යං, ගාථා, උදානං, ඉති උත්තකං, ජාතකං, අභූත ධම්මං වේදල්ලං. මෙතන කරුණු 9ක් කියවා. සුත්ත, ගෙය්‍ය, ගාථා, උදාන, ඉති උත්තක, ජාතක, අභූත ධම්ම වේදල්ල. මේ මේ නමයට තමයි කියන්නේ නවාංග ශාස්ත්‍රූ ශාසනය කියලා. මෙන්න මේ නවාංග ශාස්ත්‍රීය ශාසනයට අනුව ධර්මය හදාරන්න කියලා බුදුරජාණන් වහන්සේ අවවාද කරලා තියෙනවා. එhmenan සඳහන් කරනවා මේ නවාංග ශාස්ත්‍රීය ශාසනය හදාරන කෙනා මනාව ධර්මය අවබෝධ කරන කෙනෙක්. ආන් ඒ නිසා සඳහන් කරනවා පින්නතුනි සෝතානුදත සූත්‍රයේ තියෙන්නේ මේ විදිහට. ඔය අපි සඳහන් කරපු නවාංග ශාස්ත්‍රීය ශාසනයේ ක්‍රමයට තමයි සෝතානුදත සූත්‍රයේ තියෙන්නේ. ඒ වගේම තවත් බොහෝ සූත්‍රවල තියෙනවා මේ මේ විදිහට මේ මේ විදිහම බොහෝ සූත්‍රවල සඳහන් කරලා තියෙනවා. එහෙම හදාරගෙන යද්දී සඳහන් කරනවා ඒ අතරමඟදී සමහර අය රහත් වෙනවා. එහෙම හදාරගෙන යද්දී අතරමඟදී සමහර අය රහත් වෙනවා. සමහර අය ලෙඩ වෙලත් සමහර අය මරණාසන්න වෙලත් රහත් වෙනවා. සමහර අය ලෙඩෙක් හැටියට රහත් වෙලා පිරිනවම් පෑවා. සමහර අය මරණයේ පෙනිපෙනී රහත් වෙලා එතනම පිරිනවම් පෑවා. ඒ නිසා සඳහන් කරනවා පින්නතුනි සෝතානුදත සූත්‍රයේ විතරක් දේශනා කරනවා මේ ජීවිතයෙන් ওই අවස්ථාවන්ට එන්නේ නැතුව හරියටම පිටකේ ඉගෙන ගත්තොත් ඊළඟ ජීවිතයේදී රහත් වෙන්න ක්‍රම හතරක් තියෙනවා කියලා. හරියටම ත්‍රිපිටකය ඉගෙන ගත්තොත් මේ ජීවිතෙන් රහත්ුනේ නැත්තම් ඊළඟ ජීවිතේ රහත් වෙන ක්‍රම හතරක් තියෙනවා කියලා මේ සෝතානුදත සූත්‍රයේම උගන්වනවා. ඊළඟට මේ එක සූත්‍රයක් ඉගෙනගෙන නවාංග ශාස්ත්‍රීය ශාසනයෙම මේ සුතා දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා ditthiya suppatividdha කියන පියවර පහටම අනුව ඉගෙන ගනිද්දී සිදුවෙන දෙයක් හැටියටයි දේශනා කරලා තියෙන්නේ මේ රහත් බව පිටකයෙන් අපි හොයාගෙන යනකොට අර නවාංග ශාස්ත්‍රු ශාසනය ආකාර පහකට ඉගෙන ගන්න ඕනේ. ඒ ආකාර පහ තමයි සෝතා දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටි විද්දා. මේ කරුණු සඳහන් කරන්නේ සෝතානු දත කියන සූත්‍රයෙන්. ඊළඟට සඳහන් කරනවා එහෙම ඉගෙන ගනිද්දී සිදුවෙන දෙයක් හැටියට මේ මාර්ගඵල අවබෝධ වීම. ආකාර පහකට ඉගෙන ගන්න ඕන කියලා සඳහන් කරනවා. එතකොට අද අපි ඉගෙන ගන්න විදිහ අපි අද ඉගෙන ගන්න විදිහෙන් අපිට ලේසියෙන් නිවන් හොයාගෙන යන්න යන්න බැරි වෙයි කියලා තමයි කියන්න වෙන්නේ. අපි පිටකේ ගත්තොත් මුල ඉඳලා අග දක්වාම කියවන ස්වභාවයක් දකින්නේ දකින්නේ නැහැ. උවමනා සූත්‍රයක් අපි අරගෙන කියවනවා. ඊට පස්සේ ඒක පැත්තකින් තියලා වෙන පොතකින් තමයි ආය කාරණාව හොයන්නේ. ඉතින් එහෙම වෙලා අපිට කවදාවත් ඊතර යන්න බැරි වෙයි ත්‍රිපිටකය හරියටම හදාරනවා නම්. හේතුව තමයි අපි ගාව තියෙනවා මේ නිහතමානීකම නැති බවක්. ආන්ගේ නිහතමානීකම නැති නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට උත්සාහ කරන්නේ නැහැ. අපිට ඕන විදිහට අපි නිවන් දකින්න උත්සාහ කරනවා. ඒකයි කවදාවත් කරන්න බෑ කියන්නේ. ඒකට කාරණා උදාහරණත් මෙතන සඳහන් කරන්න පුළුවන්. අපි සමහරලාට හිතන්නේ පිටකය සම්පූර්ණයෙන් ඉගෙන ගන්න අපි අමාරුයි කියලා. අමාරු වෙන්න හේතු අමාරු වෙන්න හේතු ගොඩක් අපි දක්වනවා. මේ කතා කරන්නේ මේ සසරෙන් මිදෙන ක්‍රමය. අමාරු වෙන්න අපි දක්වන හේතු එකක් ත්‍රිපිටකේ අමාරුයි. අනික අපිට තේරෙන්නේ අනික අපිට pāli බෑ. මේ වගේ ප්‍රශ්න ගණනාවක් එනවා. අමාරුයි. පාලිත් අමාරුයි. එමුණට අපි හරියට හරියට කල්පනා කරලා බැලුවොත් මේ ජීවිතේ මෙතෙක් කරගත්ත දේවල් අනික් ඒවා ඔක්කොම ලේසිද කියලා එකක්වත් ලේසි අපි ඉපදෙනකොටම ඉංග්‍රීසි දැනගෙන හිටියෙත් නෑ දෙමළ දැනගෙන හිටියෙත් නෑ වෙනත් වෙනත් එක එක ශිල්ප ශාස්ත්‍ර දැනගෙන හිටියෙත් නෑ එතකොට විභාග පාස් වෙලා ඉපදුනෙත් නෑ සමහර කෙනෙක් සාමාන්‍ය පෙළ එකපාරක් අසමත් වෙනවා. හැබැයි නවත්තන්න උත්සාහ කරනවා දෙවෙනි පාර කොහොම හරි දෙවෙනි පාර සමත් වෙනවා කියලා අරට වඩා උත්සාහ කරනවා. උසස් පෙළත් පළවෙනි පාරත් අසමත් වෙලා දෙවෙනි පාර කොහොම හරි උත්සාහ කරලා සමත් වෙනවා. මේ කොහොම හරි උත්සාහ කරනවා. ඉංග්‍රීසිත් මුල්ම කාලේ අපි ඉස්කෝලේ යනකොටම කිව්වේ හරි අමාරුයි. ඒ වුණාට පස්සේ පස්සේ අපි ඉංග්‍රීසි හොඳට හොඳට ඉගෙන ගත්තා. දෙමළත් ඉගෙන ගත්තා. ඒ විතරක් නෙමෙයි සමහර වෙලාවට විභාගයේ ලියලා ප්‍රතිඵලය එනකන් මාස දෙකක් තුනක් ගෙදර ඉන්න කාලේ අපි ජපානයට යන්න ඕන වුණොත් ජපන් භාෂාව හදාරනවා. මාස 3න් කතා කරන්න පුළුවන් තරමට අපි ඉගෙන ගන්නවා. කොරියානු භාෂාව ඉගෙන ගන්නවා මාස 3න්. අරාබි භාෂාව ඉගෙන ගන්නවා මාස 3න්. ඒ වුණාට අපි කොරියන්, ජපන්, අරාබි කියන භාෂාවල් පිළිබඳව හෝඩි අකුරක්වත් දැනගෙන හිටියේ නෑ. නමුත් මාස තුනේ මාස තුනෙන් ඉගෙන ගන්නවා. ඇයි එහෙම ඉගෙන ගන්න පුළුවන් වුනේ? අවශ්‍යතාවය. මගේ අවශ්‍යතාවය. එහෙමනම් පාලි ඉගෙන ගන්න ගියා නම් බැරිද? අවශ්‍යතාවය තිබුණා නම් තිබුණා නම් පුළුවන්. සසරින් මිදෙන්න ඕනකම තිබුණා නම් තිබුණා නම් පුළුවන්. එහෙනම් අපි ගාව තවම සසරින් මිදීමේ සංඥාවක්වත් සංඥාවක්වත් නැති බව නැති බවයි ඒක අපිම හිතන්න තියෙන්නේ. එහෙම උවමනාව තිබුණා නම් සසරට බය වුණා නම් මෙච්චර පරක්කු මෙච්චර පරක්කු නෑ. එහෙනම් අපිට ඕන හැටියටයි අපි මේ සංසාරයෙන් එතර යන්න හදන්නේ. එක බණක් දෙකක් අහලා, පැයක් දෙකක් බණ අහලා, මේ පැයක් හමාරක් භාවනා කරලා එහෙම මේ වැඩේ කරන්න කරන්න බෑ. විමුක්තායතන කීපයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු බව අපි මේ සතිපට්ඨාන සාකච්ඡාවේදීම සාකච්ඡා කළා. බණ අහන එකත් විමුක්ත ආයතනයක්. බණ කියන එකත් විමුක්ත ආයතනයක්. ඒක දිනු කරගන්නත් පුළුවන්. ඒ වුණාට දවසකට බණක් දෙකක් අහලා ඒක දිනු කරන්න දිනු කරන්න බෑ. එහෙමනම් වැඩි ප්‍රමාණයක් බණ අහන්න පුරුදු වෙන්න ඕනේ. වැඩි ප්‍රමාණයක් කුසල ධර්මයේ රැඳිලා ඉන්න පුරුදු කරන්න ඕනේ. අපි පැය දෙකක් බණ ඇහුවට පැය 22ක්ම සිහි නැතුව සිහි නැතුව අකුසල්නේ කරන්නේ. පැය දෙකක් බණ අහනවා පැය 22ක් අකුසල් කරනවා. එහෙම වුණොත් දවස් දෙකක් ගියාම පැය 48ක්. පැය 4ක් බණ අහලා තියෙනවා. පැය 44ක්ම අපි අදින් පව් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් පැය 44ක කරපු පව් වහන්න මේ පැය දෙකක් සිද්ධ කරගත්ත කුසල් වලින් බැරි වෙන එකකුත් නැහැ. හරියටම හරියටම කෙරුණා නම් ඒක හරියටම කෙරෙන්නෙත් නෑනේ. ඒකත් කැඩි කැඩි ඉන්නේ බණ අහන්න වෙන්නේ යට. හිත හරි දුවනවා, මෙහෙ දුවනවා, ආයෙ බණත් අහනවා, ආයෙ දුවනවා. ඉතින් ඒ නිසා මේ අපි හිතන හැටියට කවදාවත් සසරින් මිදෙන්න බැරි බව සඳහන් කරන අනිත් එක තමයි විනතනේ නිහතමානීකම. කවදාවත් ධර්ම ශ්‍රවණය කරන්න ගියාම ඔය කරුණ මම දන්නවා කියලා බණ අහන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මම දන්නේ නැහැ. දහ පාරක් ඇහුවත් කමක් නැහැ. දහ පාරක් අහනකොට ඒ කරුණ මට ආකාර 10කින් වැටහෙන්න පටන් ගන්නවා. කලින් වැටුණාට වඩා වැටහෙන්න පටන් ගන්න නිසා දන්නවා කියලා කවදාවත් අහන්න එපා. සඳහන් කරනවා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මේ කරුණ මේ අපි කෙටියෙන් කෙටියෙන් සිහිපත් කරන්නේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ඉස්සරලාම ගිහිගේ අතහැරලා ගිහිල්ලා ගුරුවරු කීප දෙනෙක් හොයාගෙන ගියා. ඒ ගිහිල්ලා ඒ ගුරුවරු ගාව ඉගෙන ගත්තා. ඉගෙනගෙන ඇහුවා මෙච්චරද තියෙන්නේ? නෑ. හත්වෙනි ධානයේ දක්වා ප්‍රගුණ කරන්න පුළුවන් කියලා සඳහන් කරනවා. උනාල් බෝසතාණන් වහන්සේ ඉස්සල්ලාම යන ආලාර කාලාම ගාවට. ඒ දහම ඉගෙන අහපුවාම කියනවා හත්වෙනි ධානයේ දක්වා යන්න පුළුවන්. උන්වහන්සේ එතෙන්ටම ගියා. නමුත් උන්වහන්සේ ආලාර කාලාමට කවදාවත් කීවද මට ඒ වගේ වැඩක් නැහැ. මට ධානය තියෙනවා. මට ආය අමුතුවෙන් මෙතන හත්වෙනි ධානයට යන්න ඕනේ නැහැ. මට මේ නිවන් දකින්න ක්‍රමේ තියෙනවා නම් කියලා දෙන්න කියලා. බෝසතාණන් වහන්සේට ගිහිගේ අභිනිෂ්ක්‍රමණය කරනකොට ධානය තියෙන්නේ නැතුව ඇද්ද? ඉන්නතින් අපි කවදාවත් හිතන්න නැතුව ඇදී ගිහි ගෙදරින් යනකොට උන්වහන්සේට ධානය තිබුණා කියලා. නමුත් මතක තියාගන්න ඕනේ කිරියම්මාවරු බලා ගන්නකොටත් පලක් බඳගෙන ආනාපාන සතිය වඩා පුත්තමේ ඒ නිසා සිද්ධාර්ථ කුමාරයා 29 අවුරුද්දක් ගිහි ගියේ හිටියට උන්වහන්සේ ගාව ධානා විඥා නොතිබ්බා කියලා කියන්නේ නොතිබ්බා කියලා කියන්න බෑ. නමුත් ආලාර කාලාමත උසගාවට ගිහිලා ඒක කවදාවත් කීවේ නෑ. කියන්නේ නැතුව එතනින් ඉගෙන ගන්න තියෙන දේ ඉගෙන ගන්න තියෙන දේ උන්වහන්සේ ඉගෙන ගත්තා. ඉගෙන ගණයි තීරණය කළේ මේකෙන් මට නිවන දක්වා යන්න පුළුවන්ද? ඊට පස්සේ තමයි බෑ කියලා තීරණය කරලා උන්වහන්සේ එතනින් එතනින් අයින් වෙලා ගියේ. එතනින් අයින් වෙලා ගිහිල්ලා ඊළඟට මේ ටිකෙන් මට ඒ කාරණාව බැරි බව දැනගත්ත නිසා තවත් ගුරුවරයෙක් ගාවට ගිහිල්ලා ඒ ගුරුවරයාට කවදාවත් කීවේ නෑ මං සත්වෙනි ධානයේ දක්වා ඉගෙනගෙනයි ආවේ. එතනින් එහාට යමක් තියෙනවනම් මට උගන්වන්න කියලා. එයාට උගන්වන්න පුළුවන්ද කිව්වා. එයා උගන්වන්න පුළුවන් කිව්වා. ඉගෙන ගත්තා එයාගෙන් මුලින් ඉඳලා. නමුත් ඒ මම මේ කියන්න හැදුවේ අපි ගාව එහෙම නිහතමානීකමක් අපි ගාව නැහැ කියලා. අපි මේ පාසලෙන් අයින් වෙලා තව පාසලකට ගියොත් අපි ඒ පාසලේ මෙතන හිටපු තැන ඉඳලා යන්නේ. අපි මෙතන උපාධියක් මේ විශ්වවිද්‍යාලය කරලා වෙන විශ්වවිද්‍යාලයකට ගියොත් නෑ උපාධියේ මුල් පාඨමාලාව මම එහෙදි කෙරුවා මට දැන් දෙවෙනි තැන ඉඳලා යන්න ඕනේ. නමුත් බෝසතාණන් වහන්සේ එහෙම ගියේ එහෙම ගියේ නෑ උන්වහන්සේ නැවත හැදෑරුවා. ඒ නිසා පුදුමාකාර පුදුම අවබෝධයක් උන්වහන්සේ ලැබුවා. ආන් එහෙම නිහතමානීව මේ ධර්මය හදාරන්න ඕනේ. හැම වෙලාවෙම නිහතමානී වෙන්න ඕනේ. මම දන්නේ නැහැ කියන තැනම මම දන්නේ නැහැ කියන තැන ඉඳලම ධර්මය හදාරන්න ඕනේ. එහෙම පුද්ගලයාට තමයි වේගෙන් ධර්මය අවබෝධ අවබෝධ වෙන්න පටන් ගන්න. නමුත් ඒ කාරණාව හරියටම හිතාපු නැති නිසා අපි නිවන් දකින්න උත්සාහ කරන්නේ සමහරට ධර්ම රත්නයත් ප්‍රතික්ෂේප කරගෙන ඒකිනුත් කොටස් ප්‍රතික්ෂේප කරලා තමයි අපි නිවන් දකින්න හදන්නේ. ඒ නිසා තමයි මං හිතන්නේ අපිට නිවන මෙච්චර ඈත් වෙලා ඇත්තේ. එහෙමනම් මේ කරුණු ඉගෙන ගැනීම ඉතාම අත්‍යවශ්‍යයි කියලා සඳහන් කරනවා. හරියටම ධර්මය හරියටම ධර්මය හදාරන්න ඕනේ. ඒ නිසා හොඳ නරක හොයලා ඒ පිළිබඳව අදහස් ඉදිරිපත් කරමින් තර්ක විතර්ක කරමින් අපි පෞරස් කරගන්නවා විතරයි සමහර වෙලාවට. එහෙම නොවෙමින්ම ධර්මයේ අධ්‍යයනය කරන්න අවශ්‍යයි ධර්මයට කීකරුව. ඒ නිසා පින්නතුනි සඳහන් කරනවා එහෙම වුණොත් මේ තර්ක විතර්ක කර කර ධර්මයෙන් කොටස් ප්‍රතික්ෂේප කර කර ඔය කෑල්ල මම පිළිගන්නේ නැහැ කී කියා ඉගෙන ගන්න ගියොත් පෞරස් කරන්න විතරක් වෙනවා. දොස් කියන්න ගියොත් ආර්ය අපවාදයක් වෙනවා. දන්නේම නැතුව දොස් කියනවනේ. පුද්ගලයා කවුද කියලා දන්නේ නැහැ. අර ඒක ආර්ය අපවාදයේ වුණොත් මාර්ගඵල ලබලා තියෙන කෙනෙක් ආර්ය අපවාදයක් කරගත්තොත් එතනින් එහාට ඉතුරු ඵල ටිකට යන්න හම්බෙන්නේ නැහැ. සමාව ගන්න ඕනේ. මාර්ගඵලයකට නොයා ආර්ය අපවාද වුණොත් ඒත් සමාව ගන්නකම් අපිට මාර්ගඵල ලබන්න වෙන්නේ වෙන්නේ නැහැ. මම සඳහන් කරනවා පිණ්ඩපාත වෙඩිය භික්ෂුන් වහන්සේලා. රහතන් වහන්සේ නමක් පිණ්ඩපාත කරගෙන ගහක් ළඟ වාඩි වෙලා උන්වහන්සේ එතනම වැළඳුවා. මෙතන හිටියා සෝවාන් වෙච්ච භික්ෂුන් වහන්සේ නමකුත්. උන්වහන්සේ රහතන් වහන්සේ දිහා බලලා රහතන් වහන්සේට සමච්චලයක් කෙරුවා. මේ මේ තරම්ම හදිස්සියද සේනාසනයට යනකම්වත් ඉන්න බෑද කියලා. එහෙම කියාගෙන උන්වහන්සේ ගියා. රහතන් වහන්සේ දැන් වළඳලා විවේකීව සේනාසනයට වැඩලා හැන්දෑවේ අර ස්වාමින් වහන්සේ ඉන්නවද කියලා අහලා පණිවිඩයක් ඇරියා. පණිවිඩයක් කරලා එන්න කිව්වා. ළඟට ආවට පස්සේ ඇහුවා ආයුෂ්මතුනි මේ ශාසනයේ මොකවත් ඵලයක් ලැබලා තියෙනවද කියලා. අර ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ මේ රහතන් වහන්සේ නමක් කියලා. මේ ශාසනයේ මුකුත් ඵලයක් ලැබලා තියෙනවද කියලා ඇහුවා. එහෙමයි ස්වාමීනි මම සෝවන් තත්වයට ඇවිල්ලා ඉන්නේ කිව්වා. එහෙමනම් ඉතුරු සකදාගාමි අනාගාමි අරිහත් ඒ ඵල තුනට වෑයම් කරන්න එපා කිව්වා. ආන් ඒ වෙලාවේ තමයි සිහියාවේ එහෙනම් මං උදේ කියපු වචනේ වැරදිලායි තියෙන්නේ. එතනම වැඳලා සමාව අරගන්නවා. සමාව අරගත්තේ නැත්නම් ඒ ජීවිතෙන් උත්සාහ කළා නම් ආය යන්න වෙන්නේ යන්න වෙන්නේ නැහැ. ආන් ඒ හින්දා අපි මේ බැන බැන යනකොට කොයිතරම් ආර්ය අපවාද වෙන්න පුළුවන්ද? ආන් ඒ නිසා හරි සිහියෙන් හරි සිහියෙන්ම කටයුතු කරන්න වෙනවා. අර නන්දිය කියන උපාසක මහත්තයා ඒ උපාසක මහත්තයා කුටියක් හැදුවා. කුටියක් හදලා බුදුරජාණන් වහන්සේට අතපැන්වක් කරලා පූජා කළා. මෙහි භාග්‍යතුන් වහන්සේත් ඒක අතපැන් වඩනකොටම නන්දිය උපාසක මහත්තයාට දිව්‍ය ලෝකේ මාලිගාම ලැබෙනවා. ඒ තරම් අප්‍රමාණ ආනිසංස තියෙන පින්කම්. දෙව්ලොව මාලිගාම ලැබෙනවා. මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝක චාරිකාවේ වඩිනකොට අති විශාල දිව්‍ය මාලිගාවක් තියෙනවා දිලිසෙමින්. උන්වහන්සේ එතෙන්ට වැඩියා. වැඩලා බලහම ඇතුලේ දිව්‍යාංගනාව පිරීලා. නමුත් දිව්‍ය පුත්‍රයෙක් නැහැ. ඇහුවා ඒගොල්ලන්ගෙන් කෝ කාගේද මේ විමානේ කියලා. දිව්‍යාංගනාව කියනවා ස්වාමීනි ওই විමානේ අයිතිකාරයා තාම ඉන්නේ මනුස්ස ලෝකේ. නන්දිය කියන කෙළඹි පුත්‍රයා තමයි මේ විමානේ අයිතිකාරයා. තව මනුස්ස ලෝකේ. ස්වාමීනි අපි හුඟා කල් විමානයේට වෙලා බලාගෙන ඉන්නවා. ඉක්මනට මෙහාට එනවනම් හොඳයි කියලා මතක් කරගන්න. රහතන් වහන්සේ කල්පනා කළා මිනිස්සු එහෙ ඉන්නකොට මෙහි දිව්‍ය ලෝකම වෙනවද? විමාන හැදෙනවද? බුදුරජාණන් වහන්සේ ගාවට ගියා. ගිහිල්ලා ඇහුවා ස්වාමීනි මෙහි ජීවත් වෙන පුද්ගලයෙක් වෙනුවෙන් දෙව්ලෝ විමාන හැදෙන්න පුළුවන්ද කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා මොග්ගල්ලාන විමාන ගාවටත් ගිහිල්ලා කරුණුත් අහලා තොරතුරු දැනගෙන ඇවිල්ලා විමානෙත් බලලා ඇවිල්ලා මොනවද තව මගෙන් අහන්නේ කියලා. ඒ කියන්නේ කාරණාව ඔක්කොම ඔබ කාරණාව ඔක්කොම ඔබ දන්නවා දැනගෙන මගෙන් අහන්න දෙයක් තියෙනවයි තව. එහෙනම් නන්දිය උපාසක මහත්තයා මෙහි. නමුත් එතුමාගේ විමානය එහි එහි හැදිලා. ඒ පින් කරන හින්දා. නමුත් අපි පව් කරන්න පටන් ගත්තොත් අපි මේ ධර්මයට තුනුරුවන්ට නිග්‍රහ කර කර කටයුතු කරන්න පටන් ගත්තොත් එතකොට අපිට හිතෙන්නේ නැද්ද අපි වෙනුවෙන් අපායෙත් එහෙනම් තැන් තැන් වෙන් වෙනවා ඇති කියලා. දිව්‍ය ලෝකේ මාලිගාම වෙනවා වගේ අපි වෙනුවෙන් එහෙනම් අපායෙත් කාමර අපායෙත් කුටි වෙන් වෙනවා ඇති අපි වෙනුවෙන්. ඒ හින්දා හරි පරිස්සමට තමයි මෙතෙන්ට වෙලා ඉඳගෙන කටයුතු කරන්න ඕනේ. ආන් ඒ නිසා මනාව ධර්ම ගෞරවයෙන් යුක්තවම භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම ධර්ම රත්නේ හදාරණ එක ඊටාම වටිනා තුනුරුවන්ට නිග්‍රහ කරමින් මේ පව් වලට පැටලෙමින් කටයුතු කරන්න ගියොත් සසරින් එතර වෙන්න වෙන්නෙම වෙන්නෙම නෑ. ඒ නිසා පින්නතුනි මේ අපි සාකච්ඡා කරන කරුණු මේ ඔක්කොම සම්බෝධිපක්ඛී සූත්‍රයෙන් අරගත්ත දේවල්. නිසා හරියටම මේ ගමන යන්න නම් අපි කොයිතරම් නිහතමානීව නිවැරදිව අවබෝධ කරගෙන කොච්චර දේවල් දැන ඉගෙන ගන්න ඕනේද? එහෙමනම් එක භාවනා ක්‍රමයක් ඉගෙන ගත්තා කියලා ඒක හරියටම කරන්නත් බෑ. කරන කමටහන හරියටම ඉගෙනගෙන ඒ සඳහා අවශ්‍ය සියලු දේවල් සම්පූර්ණ කරමින්ම මේ ගමන යන්න ඕනේ කියන කාරණාව එතන එතනින් පැහැදිලි කරනවා. එමන පින්තුණි මේ සමහර වෙලාවට අපි මේ කරුණ ගැන ඒ තරම් සැලකිල්ලක් නැති නිසා පාරේ යන කෙනෙකුටත් සමහර වෙලාවට දොස් කීවොත් අපි දන්නේ එයා ආර්ය තත්වයකටපත් වෙලා ඉන්න කෙනෙක්ද කියලා සමහර වෙලාවට. ඉතින් ඒ කරුණ ගැන ටිකක් විමසිලිමත් වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ द्वේෂයෙන් මිදෙන්නම කියලා දේශනා කළේ ඒකනේ द्वේෂය හැම වෙලාවෙම ඔබට ඔබට අනර්ථයක්ම කරනවා වෙන්න වෙන්න පුළුවන්. අන් ඒ නිසා කොයිතරම් නිහතමානීව මේ ගමන යන්න ඕනේද කියන කාරණාව අපි අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ නිසා අද මේ පිටකේ කියවන්නේ නැතුව අට කතාවල් කියවන්නේ නැතුව හරියටම ධර්මය අවබෝධ කරන්නේ නැතුව ධර්ම නිග්‍රහයෙන් කටයුතු කරන අයට නිවන් බොහොම බොහොම ඈත් වෙන්න පුළුවන්. එක වචනයකටවත් නිග්‍රහ කරුවොත් ඒක අතිශයින්ම භයානකයි. කපිල මත්ස්‍යයා වෙලා ඉපදෙන්නේ එක කාරණාවක් ප්‍රතික්ෂේප කරලා. නමුත් එදා ඒ කපිල භික්ෂූන් වහන්සේ මුළු ත්‍රිපිටකයම දරනවා. එක අවස්ථාවක ප්‍රතික්ෂේප කරලා යන්නේ. නමුත් අද අද කොච්චර ප්‍රතික්ෂේප කරනවද කොච්චර දොස් කියනවද කියලා ඇහුවොත් කපිල භික්ෂුවට අර වාගේ වුණා නම් අද ඉන්න අයට වෙන දේ හිතා ගන්නවත් හිතා ගන්නවත් බැරුව යනවා. එහෙම නිග්‍රහ කරනවා නම් ඒ නිසා අපෙන් එහෙම කවදාවත් ත්‍රිවිධ රත්නයේ අගෞරවයක් නොවෙන්න මුළු ජීවිතෙන් අපි වග බලා ගත යුතුයි කියන කාරණාව සිහිපත් කරගන්නත් ඕනේ. ඒ නිසා පින්වතුනි මේ යම් ආකාරයකින් බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලි කරපු කරුණු අපි මනාව අපේ ජීවිතයට එකතු කරගෙන සම්බුද්ධ ගෞරවයෙන් යුක්තවම ඉස්සරහට යා යුතුයි කියන චේතනාව නිතර ඇති කරගන්න ඕනේ මේ සියලුම කරුණු අපි නවක නිපාතී සූත්‍රයට අනුවයි මේ සඳහන් කරන්නට යෙදුනේ. ඊළඟට පින්නතුනි අපි සාකච්ඡා කරමින් හිටියේ චිත්ත මුකේන සබ්බ සංඛාරගතං අනිච්චතෝ පස්සති කියන කොටස චිත්ත මුකේන සබ්බ සංකාරගතං අනිච්චතෝ පස්සති කියන කාරණාව මේ සිත මුල් කරගෙන තමයි සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා අපි හඳුනාගන්නේ. සිත මුල් කරගෙන, ඇහැ මුල් කරගෙන නෙමෙයි. එහෙම නැතුව සියලු සංස්කාරයන් අපිට කවදාවත් පේන්නේ නැහැ. සියලු සංස්කාරයන් අපිට පේන්නේ හිතටමයි සියලු සංස්කාර පේන්නේ. ඒ නිසා පින්නතුනි සඳහන් කරනවා නිවන් දකින පුද්ගලයාටත් කෝටි ලක්ෂයක් සක්වල පේන්නේ නැහැ කියලා. නිවන් අවබෝධ කරන කෙනාටත් රහත් වෙන කෙනාටත් කෝටි ලක්ෂයක් සක්වල පේන්නේ කෝටි ලක්ෂයක් සක්වල පේන්නේ නැහැ. විශ්වය ඊටත් එහා ඒ නිසා සඳහන් කරනවා නමුත් ඒ විශ්වෙත් අපි හිටියා. කෝටි ලක්ෂයක් සක්වලෙත් බොහෝ තැන්වල අපි හිටියා. විශ්වය ඊටත් එහා කියලා සඳහන් කරාම ඒ කෝටි ලක්ෂයක් සක්වලට එහා විශ්වෙත් අපි හිටියා මේ සංසාර ගමන එහෙම එන එකක්. ඒ තරම් දිග ඒ තරම් පුදුම සහගත එකක් සංසාර ගමන කියලා කියන්නේ. නමුත් සඳහන් කරනවා එහෙම තැන්වල ඉඳලත් අපිට ඒව සියල්ලම කවදාවත් පේන්නේ නැහැ කියලා. රහතන් වහන්සේටත් ජීවිත ගණනාවක් විතරයි පේන්නේ. එයින් එහාට රහතන් වහන්සේට පේන්නේ නැහැ ජීවිත ගණනාවක් විතරක් රහතන් වහන්සේට පේනවා. ආපස්සට මේ තවත් රහතන් වහන්සේ නමකට ජීවිතේ එකක්වත් පේන්නේ නැහැ. මං ගියාත්මේ මොනවද කළේ කියලා තව සමහර රහතන් වහන්සේලාට පේන්නේ පේන්නේ නැහැ. ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේලාට උන්වහන්සේලාට පේන්නේ නැහැ. ගිය භවයේ මං කවුද කියලා. නමුත් සමහර රහතන් වහන්සේලාට ජීවිත ගණනාවක් ඈතට පේනවා. තවත් බොහෝ ඈතට පේන නැතම් රහතන් වහන්සේලාත් හිටියා. නමුත් භාග්‍යතුන් වහන්සේට තරම් කාටවත් පේන්නේ කාටවත් පේන්නේ නැහැ. අන් ඒ වගේ මේ සියල්ල දැනගන්න ඕනේ කියලා සඳහන් කරන මොන වගේද රහතන් වහන්සේ නමකට ජීවිත එකක්වත් ආපස්සට පේන්නේ නැහැ ශුෂ්ක විදර්ශකයන් වහන්සේට. නමුත් මෙතන සඳහන් කරනවා ආන් ඒ වගේ මේ සියල්ලම දැනගන්න අවශ්‍ය නැහැ අපිට. සියල්ලම දැනගන්න අවශ්‍ය නැහැ මේ ගමන යන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මුළු ත්‍රිපිටකයම අපි ඉගෙන ගන්න අවශ්‍යයි. ශ්‍රද්ධාවෙන් ඉගෙන ගන්න සූදානම් වෙමින් අධ්‍යයනය කරගෙන යනකොට මගදී අපට අවශ්‍ය ඵලය හම්බ වෙන්න හම්බ වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. එහෙම හම්බ වුණේ නැත්තම් ඊළඟ ජීවිතෙන් රහත් වෙන ක්‍රම හතරක් තමයි පැහැදිලි කරලා තියෙන්නේ සෝතානදත සූත්‍රයේ. මේ ජීවිතෙන් හම්බුනේ නැත්තම් ඊළඟ ජීවිතෙන් හම්බ වෙනවා. එනිසා සඳහන් කරනවා රහතන් වහන්සේ නැත්තම් රහත් වෙන කෙනා තම සිත මුල් කරගෙන සියලු සංස්කාරයන් ගැන අවබෝධයක් ලබන එකයි කරන්නේ. සිත මුල් කරගෙන සංස්කාරයන් අවබෝධ කරනවා. නැතුව විශ්වය අවබෝධ කරනවා නෙමෙයි. සිත මුල් කරගෙන සියලු සංස්කාරයන් අවබෝධ කරන්න උත්සාහ කරනවා. ඒ නිසා සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා දකිනවා. සංස්කාරයන් අවබෝධ කරන නිසා සංස්කාරයන් අනිත්‍යයි කියලා දකිනවා. අනිත්‍ය වශයෙන්ම එහෙම නැත්නම් නො නිච්චතෝ අනිත්‍ය වශයෙන්ම නෙමෙයි නෝ නිච්චතෝ කියලා කියන්නේ අනිච්චස්ස දුක්ඛත්තා මේ අනිත්‍යතාවයාගේ දුක්ඛ බව දකිනවා. අනිත්‍ය වශයෙන්ම නෙමෙයි අනිත්‍යයේ තියෙන දුක්ඛ බවත් එක අවබෝධ කරනවා. අනිත්‍ය නොවෙනවා නම් එහි සැපයක් එන්නේ නැහැ කියලා සඳහන් කරනවා. අනිත්‍ය නොවෙනවා නම් එහි සැපයක් නොයන බව සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා දුක්ඛස්සච අනත්තකත්තා යමක් දුකයි නම් එය Tamanට අකමැති ආකාරයට පවතිනවා කියන එකයි. යමක් දුකයි නම් ඒක Tamanට අකමැති විදිහට පවතිනවා කියන එක. අපි යම් දෙයකට අකමැති නම් ඒ අකමැති හැමතැනම තියෙන්නේ දුක. එහෙනම් අකමැත්ත කියලා කියන්නේ දුක. දුකට හේතුවක් අකමැත්ත කියන කාරණාව. යමක් අකමැති නම් එය දුක් ආකාරයට පවතින දෙයක්. යමක් දුකයි නම් එය අකමැති ආකාරයට පවතින දෙයක්. ආන් ඒ නිසා මෙතන සඳහන් කරනවා තමාටම නම් නැත්නම් තමාම නම් තමන් කියන්නේ තමාම නම් මම කියලා කියන්නේ මමම නම් සඳහන් කරනවා තමා කියන්නේ තමාම නම් මේ පාළියේ මම කියන පදය අත්ත කියලා සඳහන් කරනවා අපි සිංහලෙන් මම කියලා කියනවා පාලියෙන් කියන්නේ අත්ත මම කියන පදයට. එහෙනම් පාලියෙන් අත්ත කියන මේ පදය ආත්මය කියලා සඳහන් කරනවා සිංහලෙන් ආත්මය. නමුත් පාලියෙන් මම අත්ත කියලා කියනවා. අපි ආත්මය කියලා හිතන මේ තව එකක් මම කියන්නේ තව කෙනෙක්. ආත්මය කියලා කියන්නේ වෙන එකක්. මම කියන්නේ තව එකක්. නමුත් අත්ත කියලා කියනවා මේ කාරණා දෙකට ආත්මය එකක් මම කියන්නේ තව එකක් කියලා ඒක පැටලෙන්නේ නැති වෙන්නයි එහෙම පැහැදිලි කරන්නේ. ඒ නිසා ඒ පැහැදිලි කරනවා මේ ධර්මය දේශනා කරලා තියෙන්නේ පාලියෙන් නිසා. මුළු බුද්ධ වචනේම දේශනා කරලා තියෙන්නේ පාලියෙන් නිසා එතන අත්ත කියන වචනේ අපිට ආත්මය කියලා පැටලෙන්න පුළුවන්. එතන අත්ත කියලා කියන්නේ මම කියන අර්ථයට. එහෙමනම් අත්ත අනත්ත කියන්නේ ආත්ම අනාත්ම කියන එකයි. අත්ත අනත්ත ආත්ම අනාත්ත අනාත්ම. එය අතීතයයි මම මම නොවන කියන එකයි තේරුම. අත්ත අනත්ත කියලා කියන්නේ මම මම නොවේ කියන අර්ථයයි එතන පැහැදිලි කරන්න කියලා සඳහන් කරනවා. එහෙමනම් මේ ඇඟ ਸਰව සම්පූර්ණයෙන්ම මගේ නම් මම එහි ਸਰව සම්පූර්ණ අයිතියක් තියෙන කෙනා වෙන්න ඕනේ කියලා පැහැදිලි කරනවා. දැන් මේ මම කියන පුජ්‍යලයානේ අපි මුලින් සඳහන් කළේ තමන් කියන්නේ තමන්ම නම් කියන කාරණාවටයි මේ සඳහන් කරන්නේ. තමන් කියන්නේ තමන්ම නම් මේ ඇඟ ਸਰව සම්පූර්ණයෙන්ම මගේ නම් මම එහි ਸਰව සම්පූර්ණ අයිතියක් තියෙන්න ඕන පුද්ගලයා බවට පත් වෙනවා. නැත්තම් ਸਰව සම්පූර්ණ අයිතියක් ඇඟ සම්බන්ධයෙන් මට තියෙන්න ඕන කියලායි කියන්නේ. ඒ වුණාට මේ තියෙන එකම ඇඟ සම්බන්ධයෙන්වත් අපිට ਸਰව සම්පූර්ණ අයිතියක් තියෙනවද කියලා අපි කල්පනා කරලා බලන්න ඕනේ. මගේ කියන මම කියන ඇඟට අයිතියක් මට තියෙනවද? මට අයිතියක් තියෙනවා නම් ඇඟ මට ඕන හැටියට පවතින්න ඕනේ. ඒ වුණාට මට ඕන හැටියට මේ ඇඟ පවතින්නේ පවතින්නේ නැහැ. නමුත් වෙනත් දෙයක් වෙනත් බඩු බාහිරාදියක් අපි මගේ කියලා කියහම මේ පෑන මගේ නම් මම ඒක මෙතන තියෙන්න ඕනේ කියලා තිබ්බහම වෙන කවුරුවත් ගත්තේ නැත්තම් අය මං ගන්නකම්ම පෑන එතනම එතනම තියෙනවා. ඒ වුණාට මේ මගේ අත අත මගේ නම් මං කොච්චර ආහාර දුන්නත් කොච්චර හේදුවත් කොච්චර පිරිසිදු කෙරුවත් කොයිතරම් සැප දුන්නත් ශරීරයට අතට මේ අත මට ඕන හැටියට ඉන්නෙම ඉන්නෙම නෑ. වේදනාව ගෙනල්ලා දෙනවා. කකියන්න පටන් ගන්නවා. රැලි වැටෙනවා. විවිධ විවිධ දේවල් නමුත් ලෙඩ වෙන්න එපා කියවට කවදාවත් අහනවද? එක දවසක් එක වේලක් ලෝකේ තියෙන හොඳම බේත් වේලක් පාවිච්චි කරලා කිව්වොත් මැරෙනකන් මට ලෙඩ හැදෙන්න එපා කියලා කවදාවත් එහෙම ඉන්නේ එහෙම ඉන්නේ නෑ. ඇහැට කොයිතරම් උපකාර කෙරුවත් එයාට ඕන වෙලාවට නිදියන්න දෙනවා, එයාට ඕන වෙලාවට බේත් හේත් දෙනවා මේ ඔක්කොම කෙරුවත් ඇහැ කැමති දේවල් එයාට පෙන්නුවත් මම මැරිලා යනකම් නොපෙනී ඉන්න එපා කියලා කිව්වට කවදාවත් ඉන්නේ කවදාවත් මේ ඉන්නේ නැහැ. එහෙනම් ਸਰව සම්පූර්ණ අයිතියක් මේ ශරීරයේ මට ඇත්තේම ඇත්තේම නැහැ. ඒ නිසා සඳහන් කරනවා අයිතියක් තියෙන්න ඕන කියන එක තමයි මේ අත්ත කියන පදයෙන් කියන්නේ. මට ਸਰව සම්පූර්ණ අයිතියක් මේ ඇඟේ තියෙන්න ඕනේ. ඒක තමයි මේ අත්ත කියලා කියන්නේ. මේ ඇඟේ මට අයිතියක් තියෙන්න ඕනේ. නමුත් ਸਰව සම්පූර්ණයෙන් මගේ නම් මට ਸਰව සම්පූර්ණ පාලනයක් තියෙන්නත් ඕනේ. නමුත් මේ ඇඟ කවදාවත් මට ඕන හැටියට පාලනය කරන්න පාලනය කරන්නම බෑ. එහෙම නැති එක වේලක් කැම කාලා කියන්න පුළුවන් හෙට උදේ කැම කරනකම් බඩගිනි නම් වෙන්න එපා කියලා. එමුණට අහන්නේ නැහැ කවදාවත්. එහෙනම් මට ඕන විදිහට පාලනය වෙන්නෙම වෙන්නෙමත් නැහැ. ඒ නිසා පින්වතුනි සඳහන් කරනවා යම් භාණ්ඩයක් ਸਰව සම්පූර්ණයෙන්ම මගේ නම් විසිකරන්නත් පුළුවන්. මෙතන දාලා යන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙන වෙන කාට හරි එක දෙන්නත් දෙන්නත් පුළුවන්. නමුත් Tamanට ඕන දෙයක් ඒ භාණ්ඩයට කරන්න ඒ භාණ්ඩයට කරන්න පුළුවන්. නමුත් සඳහන් කරනවා පින්නතිනි මේ ඇඟ අපිට තියෙන්නේ සීමා සහිත පාලනයක් විතරයි. මේ ඇඟේ තියෙන්නේ සීමා සහිත පාලනයක්. සම්පූර්ණයෙන් පාලනය කරන්න බෑ සීමා සහිත පාලනයක් විතරයි අපිට තියෙන්නේ. ආන් ඒ නිසා සඳහන් කරනවා සම්පූර්ණයෙන් මඟ අපට අයිති නැති බව. උදාහරණයක් ඇටියට ඒකට පැහැදිලි කරනවා මේ අපේ අත කතා කිරුවොත් ටිකක් අපි හොලවලා එහෙම හොලවන්න පුළුවන් වුණාට අපිට උවමනා නම් ඒක වේගෙන් හොලවන්නේ ටිකක් හොලවන්න පුළුවන්. නමුත් වේගෙන් හොලවන්න වේගෙන් හොලවන්න බෑ. වේගෙන් හොලවන්න බෑ කියලා කිව්වේ අපිට පේන්නේ නැති තරම් වේගෙන් හොලවන්න අපිට බෑ. ටිකක් හොලවන්න ටිකක් හොලවන්න පුළුවන්. ඊළඟට තමයි අපි සඳහන් කළේ රූපය ඕන හැටියට තියාගන්නත් බෑ. ඇස් දෙක ඕන හැටියට තියාගන්නත් බෑ. දත් ටික ඕන හැටියට තියාගන්නත් බෑ. ආන් ඒ නිසා මේක අපි පාලනයට කවදාවත් නැතු වෙන්නේ නැතු වෙන්නේ නැහැ. ඒ නිසා අපි කැමති වුණොත් මේ ලෝක අත ලොකු කරන්නේ මීට වඩා මහත් කරන්නත් බෑ. අපි කැමති නම් අත මීට වඩා පොඩි වෙනවට අපිට ඒක කවදාවත් පොඩි කරන්නත් බෑ. එහෙම දෙයක් අත වෙනුවෙන් ශරීරය වෙනුවෙන් කරන්න බෑ. නමුත් පාලනයක් යම් ප්‍රමාණයකට කරගන්න යම් ප්‍රමාණයකට කරගන්න පුළුවන්. ඒ නිසා සඳහන් කරනවා මේ තියෙන පාටට ස්වභාවයට අපි කැමතිත් නැහැ. මේ හැමේ තියෙන පාටට අපි කැමතිත් නැහැ. මේ අතේ පයේ තියෙන ප්‍රමාණයට කැමතිත් නැහැ. ඒ කැමති නිසා කැමති නැති නිසා අපි ශක්තිය වැඩි කරගන්න ඕන කියලා ව්‍යායාම කරනවා. තියෙන ඇඟ මීට වඩා පෙනුම තියෙන්න ඕන කියලා අපි වෙනම වෙනම ව්‍යායාම කරනවා. හැමේ පාට මීට වඩා වෙනස් වෙන්න ඕන නිසා අපි එක එක ආලේප ගන්නවා. මීට වඩා වෙනස් වෙලා මීට වඩා ලස්සන වෙලා තියෙන්න ඒ කියන්නේ පවතින හැටියට මම කැමති මම කැමති නෑ. එහෙමනම් අපි කැමති නැති නිසා වෙනස් කරගන්න වෙන වෙන උපක්‍රම යොදලා තියෙනවා. හැබැයි ඒ තරම් සාර්ථකව වෙනස් වෙන්නේ සාර්ථකව වෙනස් වෙන්නේ නෑ. මට එච්චරම පාලනය කරන්න පුළුවන්කමක් ඇඟ තුළ නෑ. ආන් ඒ නිසා සඳහන් කරනවා අපි කොහොමත් කැමති නැති දේවල් මේ ඇඟ තුළ තියෙනවා. නමුත් අපිට කැමති නෑ කියලා ඒක අයින් කරන්න අයින් කරන්න පුළුවන්කමක් නෑ. ආන් ඒ නිසා මේ පාටට කැමති නැත්තම් එක එක වර්ගයේ ආලේපන පාවිච්චි කරලා පිටපැත්තෙන් පාට කරනවා මිසක් ආයේ ඒක හොදලා දාහම හොදලා දාහම යනවා. නමුත් මම මේ තියෙන පවතින ක්‍රමයට කැමති නැති හින්දා වෙනම පාටක් ගාලා පෙන්නනවා. ඊට පස්සේ ඒක අපි හොදලා අහකට දානවා. නමුත් මං කැමති විදිහට දැන් මං පාට ගාලා හදාගත්තේ මං කැමති විදිහනේ. ඒ කැමති විදිහට ඇඟ එන්නේ ඇඟ එන්නේ නෑ කවදාවත්. එහෙනම් අපිට කවදාවත්ම අපේ ਸਰව සම්පූර්ණ පාලනයකට ඇඟ එන්නේ නෑ. නම් ඒ නිසා සඳහන් කරනවා ශක්තිය අඩු නම් ව්‍යායාම කරන්නත් පුළුවන්. නමුත් ආත්ම ස්වභාවයක් නැති Tamanට ਸਰව සම්පූර්ණ නැති මේ ඇඟට ਸਰව සම්පූර්ණ අයිතියක් ඇති වගේ මුලාව සහිතව හිතන සිතවිල්ලට තමයි ආත්ම සංඥාව කියලා කියන්නේ. ਸਰව සම්පූර්ණ අයිතියක් නැති ඇඟ. නමුත් එහෙම අයිතියක් නැති ඇඟ අයිතියක් තියෙනවා වගේ අපි හිතාගෙන ඉන්නවා. මට ਸਰව සම්පූර්ණ අයිතියක් නැහැ. නමුත් අයිතියක් තියෙනවා වගේ හිතාගෙන ඉන්නවා ඒක මුලාවක්. අයිතියක් නැහැ. නමුත් මං හිතාගෙන ඉන්නේ මගේ කියලා. ආන්ගේ මුලාව සහිතව ඇතිවෙන සිතුවිල්ලට තමයි මේ ආත්ම සංඥාව කියලා කියන්නේ. මගේ නොවන දෙයක් මගේ කියලා හිතාගෙන ඉන්නවා. ආත්ම සංඥාව කියලා කියන එකට. ඊළඟට අනාත්ම සංඥාව කියන්නේ අකමැති ආකාරයෙන් තියෙනවා. පින්නතුනේ ඒ අකමැති ආකාරයෙන් තියෙන මේ ඇඟ අනාත්මයි. මම අකමැති ආකාරයෙන්ම තියෙනවා. ආන් එහෙම තියෙන ඇඟ මේ වටපිටාවෙන් අපි අකමැති දේවල් තියෙනවා. ඒ නිසා අපිට දුකයි. ඇඟේ වටපිටාවෙන් අකමැති දේවල් තියෙනවා. ඒ නිසා මම කැමති මෙහෙම නොතිබ්බනම් අත මෙහෙම නොතිබ්බනම් හොඳයි. නියපොත්ත මෙහෙම නොතිබ්බනම් හොඳයි. මගේ ඇහැ මෙහෙම නොතිබ්බනම් හොඳයි. නමුත් එහෙමනේ තියෙන්නේ දැන් මං කැමති විදිහට නෙමෙයිනේ. ඒ හින්දා මට දුකයි. අරයාගේ නම් ඇඟිලි පිහිටලා තියෙන හැටි බොහොම හොඳයි. අහවලාගේ ඇස් දෙකත් පිහිටලා තියෙන හැටි බොහොම හොඳයි. මගෙත් එහෙම තිබ්බනම් ඇත්තටම හොඳයි. නමුත් මගේ එහෙම නැති හින්දා මට තියෙනවා දුකක්. එහෙමනම් ඒක ආන් ඒ කාරණාවට කියනවා අනාත්ම සංඥාව කියලා. ආත්ම සංඥාව කියලා කියන්නේ මුලා වෙලා ඉන්න ස්වභාවයක්. අනාත්ම සංඥාව කියලා කියන්නේ බාහිර දේවල් මට ඕන හැටියට නැති නිසා ඇතිවෙන ඇතිවෙන දුකට. ආන් ඒ දුක නිසා තමන්ට අයිතිත් නෑ තමන් කියලා කෙනෙකුත් නෑ තමන්ට අයිති දෙයක්ත් නෑ තමන්ට අයිතිත් නෑ තමන් කියලා කෙනෙකුත් නෑ තමන්ට අයිති දෙයක්ත් නෑ කියලා සඳහන් කරනවා කොහොමද ඒ සඳහන් කරන්නේ නේතං මම නේසෝ හමස්මි කියලා කිවි මේ කාරණාව නේතං මම නේසෝ හමස්මි කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ කරුණු අවබෝධ කරන්න පුළුවන් වෙන්නේ හොඳ ප්‍රඥාවක් තියෙන කෙනෙකුට. හොඳ විදර්ශනාවකින් දකින කෙනෙකුට තමයි මේක වැටහෙන්න පටන් ගන්න. ඊළඟට සඳහන් කරනවා මගේ නෙමෙයි මම නෙමෙයි. සඳහන් කරනවා නමේසෝ අත්තා මේ මගේ ආත්මයක් නෙමෙයි කියන එක. මගේ නෙමෙයි මමත් නෙමෙයි මගේ ආත්මයක් නෙමෙයි. නමේසෝ අත්තා. ඒ නිසා කියනවා මේ සිත මුල් කරගෙන සියලු සංස්කාර සංස්කාරගතයන් අනිත්‍යයි. මේ සිත මුල් කරගෙන පවතින සියලුම සංස්කාරගතයන් අනිත්‍යයි කියලා ඒ නිසා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා අපි තුනේ අනිත්‍යතාවගේ අනිත්‍ය යාගේ දුක්ඛ ස්වභාවයත් දුක්ඛ යාගේ අනාත්ම ස්වභාවයත් දකිනවා. අනිත්‍ය යාගේ දුක්ඛ ස්වභාවයත් දුක්ඛ යාගේ අනාත්ම ස්වභාවයත් අනිත්‍ය නිසා දුකයි අනාත්ම ස්වභාවිකුත් ඒ දුකේ තියෙනවා. ඒ නිසා ඒ දුක වශයෙන් අනුපස්සනා කරද්දී සැප වශයෙන් බලන්නේ නැහැ. දුක වශයෙන් අනුපස්සනා කරද්දී සැප වශයෙන් බලන්නේ නැහැ. ඒ මොකද සඳහන් කරන්නේ දුක වශයෙන් අනුපස්සනා කරද්දී. මේ ශරීරයේ පිළිබඳව දුක්ඛ ස්වභාවයෙන් බලනකොට මෙහි සැපකුත් තියෙනවා කියලා බලන්න උත්සාහ කරන්නේ නැහැ. ඒක දුක් සහිතවමයි. ඒ නිසා දුක වශයෙන් අනුපස්සන කරද්දී සැප වශයෙන් බලන්නේ නැහැ කියලා සඳහන් කරනවා. අනාත්ම වශයෙන් බලද්දී අනුපස්සන කරද්දී ආත්ම වශයෙන් බලන්නේ නැහැ. අනාත්ම වශයෙන් බලනකොට මේක දිහා කවදාවත් ආත්ම සංඥාවෙන් ශරීරය දිහා බලන් උත්සාහ කරන්නේත් උත්සාහ කරන්නේත් නැහැ. යම් හේකින් යමක් අනිත්‍යද දුක්ඛද අනාත්මද ඒ හේතුවෙන්ම එහි විශේෂයෙන්ම ඇලිය යුතු බවක් නැහැ. අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් එහි ඇලෙන්න දෙයක් ඇත්තෙමත් ඇත්තෙමත් නැහැ. මගේ කියලා ශරීරයකුත් නැහැ. පිහිටලා තියෙන හැටියට මං කැමතිත් නැහැ. මං බලාපොරොත්තු වෙන විදිහට පවත්වන්නත් පවත්වන්නත් බෑ. එහෙමනම් ඒකේ ඇලෙන්න දෙයක් ඇත්තෙමත් ඇත්තෙමත් නැහැ. ඉතින් මේ කාරණාව වචන මාත්‍රයෙන් අපි හැමෝම වචන මාත්‍රයෙන් දන්නවා. නමුත් ඒක තාම අවබෝධයෙන් තේරුම් ගත්තේ තේරුම් ගත්තේ නැහැ. අවබෝධයෙන් වැටහෙන්න පටන් ගත්ත දවසට අපිට එහි තියෙන ඇලීම සම්පූර්ණයෙන් අයින් වෙන්න පටන් ගන්නවා අවබෝධ වෙන්න ගත්ත දවසේ. ආන් ඒ නිසයි කියන්නේ නන්දි පින්තන මේ නන්දි කියන වචනේ තේරුම ඇලෙනවා කියන එක. නන්දි කියන්නේ ඇලෙනවා. අභිනන්දි කියලා කියන්නේ දැඩි වැලෙනවා. මේ වචන දෙක වටින නිසා මතක තියාගන්න ඕනේ නන්දි කියන්නේ ඇලෙනවා අභිනන්දි කියලා කියන්නේ ඊටම දැඩි වැලෙනවා කියන එක. නන්දි රාග කියලා අපි කියන වචනයක් තියෙනවා. දැඩි වැලෙනවා. එහෙම නැත්නම් ඇලෙනවා රාගයෙන් ඇලෙනවා. එතකොට අභිනන්දි කියලා කියන්නේ දැඩිව විශේෂයෙන් ඇලෙනවා කියන අර්ථය. ඊළඟට නොයලිය යුතු නම් යම් ධර්මයක් නොයලිය යුතු ධර්මතාවයක් තියෙනවා නම් එහි සතුටු විය යුතු ස්වභාවයකුත් නැහැ. නොඇලිය යුතු ධර්මතාවයක් තියෙනවා නම් ප්‍රිය කරන්නේ නැති ඇලෙන්නේ නැති ඇලෙන්නේ ප්‍රිය නිසානේ. එහෙනම් ප්‍රිය කරන්නේ නැති ධර්මතාවයක් තියෙනවා නම් ඒ තුල සතුටු වෙන්න ඕමනා දෙයක් ඇත්තේම නෑ. මම ප්‍රිය නෑනේ. එහෙනම් සතුටු වෙ දෙයක් ඒ තුල නෑ. ඒ නිසා සඳහන් කරනවා නතං රංජිතබ්බං කියලා. ඒ නිසාම සඳහන් කරනවා මේ බංග දස්සනානු සාරයෙන් බංග දස්සනානු සාරයෙන් එහෙම සඳහන් කරන්නේ බංගානු පස්සනා ඥානානුසාරයෙන් බංග දස්සනානුසාරයෙන් කියන්නේ බංගානුපස්සන ඥානානුසාරයෙන් බංගානුපස්සනාව මේ බින්දෙන ස්වභාවය නැති වෙන ස්වභාවය අනිච්චං දුක්ඛං අනත්තා කියන ස්වභාවය අවබෝධ වෙනවා මේ මේ බංගානුපස්සනා ඥානානුසාරයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මනාව වැටෙන්න පටන් ගන්නවා ඊළඟට සංස්කාරයන්ගේ ස්වභාවය දකින ලද්දේ එනම් සඳහන් කරනවා දැකපු වෙලාවේ සංස්කාරයන්ගේ ස්වභාවය දැකපු වෙලාවේ කියන කාරණාව. මෙතන සඳහන් කරනවා අනිච්ච දුක්ඛ අනාත්ම කියන තුන දකින්නේ බංගානුපස්සනාව කියන මෙන්න මේ ඥානය. බංගානුපස්සනාවෙන් තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකින්නේ කියලා. එහෙමනම් ඒ ඒ ආකාරයෙන් මේ මේ ආකාරයන් පිළිබඳව කලකිරෙනවා. මොන මොන ආකාරයන් පිළිබඳවද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ආකාරයන් පිළිබඳව කලකිරෙනවා සංකාරයේ සංකාරගතේ දිත්තේ තස්මින් නිබ්බින්දති නෝ නන්දති සංකාරගතේ දිත්තේ තස්මින් නිබ්බින්දන් නිබ්බින්දති නෝ නන්දන්ති කලකිරෙනවා මිසක් ඇලීමක් එන්නේ නැහැ කියන අර්ථය යතන සඳහන් කරන්නේ. නොසතුටක් මිස සතුටක් එන්නේ නැහැ. කලකිරීමක් මිස ඇලීමක් නැහැ. නොසතුටක් මිස සතුටක් නැහැ. සෝ එවං නිබ්බින්දන්තෝ විජ්ජං විරජ්ජන්තෝ ඔහු මේ අයුරෙන් නොයැලෙමින් කලකිරීමෙන් මේ ලෞකික ඥානයන් රාගය නැති කරනවා මේ අයුරින් කලකිරීමෙන් ලෞකික ඥානයන් රාගයන් නැති කරලා දානවා. එය නැවත උපදවන්නේම නැහැ කියලා සඳහන් කරනවා. ලෞකික ඥානයන් රාගයන් නැති කරලා නැවත ඒක කවදාවත් උපදින තැනට ආපහු වැටෙන්නේ ආපහු වැටෙන පුජ්‍යලයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි මේ විපස්සනා ඥානය නැත්නම් සඳහන් කරනවා විපස්සනා ඥාන සියල්ලම ලෞකිකයි කියලා. විපස්සනා ඥාන සියල්ලම ලෞකිකයි කියලා සඳහන් කරාම මෙතන සඳහන් කරනවා ਸਰුවඥතා ඥානයත් ලෞකිකයි කියලා. විපස්සනා ඥාන සියල්ලම ලෞකිකයි එකක්වත් ලෝකෝත්තර නෑ. විදර්ශනාවෙන් ලබන මේ එකම ඥානයක්වත් ලෝකෝත්තර ඥාන නෙමෙයි. කෙනෙක් හිතන්න පුළුවන් කියලාම සඳහන් කරනවා විපස්සනා ඥාන ලෝකෝත්තරයි කියලා. නමුත් ඊටාව පැහැදිලිව දේශනා කරනවා එකදු විපස්සනා ඥානයක්වත් ලෝකෝත්තර ලෝකෝත්තර නෑ කියලා. ඒ නිසා දේශනා කරලා තියෙනවා ਸਰුවඥතා ඥානය දක්වා ඇති සියලුම ඥාන ලෞකිකයි කියලා. ਸਰුවඥතා ඥානය දක්වා කියලා කියහම ਸਰුවඥතා ඥානයත් එතෙන්ට අයිතියි. එතකොට ਸਰුවඥතා ඥානය කියන එකත් ලෞකික ඥානයක්. ලෝකෝත්තර ඥානයක් ලෝකෝත්තර ඥානයක් නෙවෙයි. ඒ නිසා සඳහන් කරනවා නිවන පිළිබඳ ඥානය විතරයි ලෝකෝත්තර වෙන්නේ. අනික් සියලුම ඥාන ලෞකිකයි නිවන පිළිබඳව තියෙන ඥානය විතරක් ලෝකෝත්තරයි ਸਰවඥතා ඥානය දක්වා කීවම අපි පැහැදිලි කළා ਸਰවඥතා ඥානයත් ඒකට අයිති කියලා එහෙනම් මේ සඳහන් කරන ਸਰවඥතා ඥානයත් ලෞකික ඥානයක් මේ කාරණාව පැහැදිලි කරනවා මේ විදිහට ਸਰවඥතා ඥානය ලෝකෝත්තර නම් බුදුරජාණන් වහන්සේට වෙනම නිවනකුත් අපට වෙනම නිවනකුත් තියෙන්න ඕනේ කියලා. නමුත් එහෙම දෙකක් දෙකක් නෑ. සාමාන්‍යයෙන් රහතන් වහන්සේ නමක් නිවනට ගියා නම් උන්වහන්සේ ගිය නිවනත් භාග්‍යතුන් වහන්සේ නිවනට වැඩම කළා නම් භාග්‍යතුන් වහන්සේ දැකපු නිවනත් මේ දෙකේ අල්ප මාත්‍ර වෙනසක් වෙනසක් නෑ. නිවන එකයි. සරුවඥතා ඥානය ලෝකෝත්තර නම් භාග්‍යතුන් වහන්සේගේ නිවන අපේ නිවන නෙමෙයි කියලා සඳහන් කළානේ උන්වහන්සේ වෙනම නිවනක් දැක්කා කියලා. එහෙනම් ਸਰවඥතා ඥානයත් ලෝකෝත්තර ලෝකෝත්තර නෑ. මොකද අනික් නිවන් දැකපු කාටවත් ਸਰවඥතා ඥානය හම්බුන්නේ නෑනේ. ඒක භාග්‍යතුන් වහන්සේට විතරයි හම්බුනේ. නමුත් නිවන ලෝකෝත්තර ඥානය ලැබපු උන්වහන්සේටත් සාමාන්‍ය කෙනාට තියෙන්නේ තියන්නේ ඒකයි. ඒ නිසා ਸਰවඥතා ඥානයත් ලෞකිකයි කියලා සඳහන් කරනවා. ඒ නිසා පිළිතුරේ භාග්‍යතුන් වහන්සේට ලැබෙන්නේ මේ එකම නිවනමයි කියන කාරණාව සැක නැතුවම මෙතන ධර්මයේම ධර්මයේම පැහැදිලි කරනවා. එහෙම නැත්නම් කෙනෙකුට හිතෙන්න පුළුවන් ਸਰුවඥතා ඥානෙ කොහොමද ලෞකික වෙන්නේ කියලා. දැන් මෙතන මනාව පැහැදිලි කරනවා ਸਰුවඥතා ඥානෙ ලෞකිකයි කියලා. ඊළඟට පින්නතුනි එහෙම වෙනම නිවනක් නැත්තේ ਸਰුවඥතා ඥානය ලෞකික නිසාමයි කියලා නැවත විශේෂයෙන් සිහිපත් කරනවා. නැත්තම් කෙනෙක් හිතන්න පුළුවන් ਸਰුවඥතා ඥානය ලෞකික නෑ කියලා. ඒකයි නැවතත් විශේෂයෙන් සඳහන් කරන්නේ ඒක ඒක නැවතත් ලෞකිකමයි කියලා. ඊළඟට සඳහන් කරනවා ආන් ඒ ලෞකික වූ ਸਰුවඥතා ඥානයත් අත්හැරපු දවසට තමයි උන්වහන්සේට නිවනට යන්න පුළුවන් වෙන්නේ. නැත්තම් ලෞකික ඥාන, ਸਰුවඥතා ඥානයත් අත්හැරලා තමයි නිවන් ලබන්න පුළුවන් වෙන්නේ. සිය රහත් වෙන්න තියෙන ආසාවත් අත්හැරියට පස්සේ රහත් වෙන්නේ. ਸਰවඥතා ඥානියත් අත්හැරියට පස්සේ තමයි නිවන හම්බ වෙන්නේ. එහෙමනම් ඒ නිසා මේ ඥාන ඔක්කොම ලෞකිකයි කියලා සඳහන් කරනවා. ਸਰවඥතා ඥානය මහා කරුණා සමාපatti ඥානය යමක මහා ප්‍රාතිහාර්ය ඥානය ආදී බුදුරජාණන් වහන්සේට තියෙනවා අසාධාරණ ඥාන හයක්. වෙන කිසිම රහතන් වහන්සේ නමකට පහළ වෙන්නේ නැති ෂඩ් අසාධාරණ ඥාන කියලා අපි මෙවට කියනවා. ඒ නිසා පින්නතිනි මෙතන සඳහන් කරනවා මෙන්න මේ අසාධාරණ ඥානත් අතහැරලයි නිවනට යන්න වෙන්නේ කියලා. මේ ෂඩ් අසාධාරණ ඥානත් අත්හැරියාම තමයි නිවන කියන ධර්මතාවය හම්බ වෙන්නේ කියලා පැහැදිලි කරනවා. ඒ නිසා මේ නිවනේ කිසිම ප්‍රභේදයක් නැහැ. අන් සියල්ලගේම ප්‍රභේද තියෙනවා. නිවන කියන ධර්මතාවයේ කිසිම කිසිම ප්‍රභේදයක් නැහැ කියලා පැහැදිලි කරනවා. ਸਰවඥතා ඥානයත් ලෝකෝත්තර නැත්තම් විදර්ශනා ඥාන ලෝකෝත්තර වෙන විදිහක් ඇත්තෙම නැහැ. මේ අපි කතා කරන එකම විදර්ශනා ඥානයක්වත් ලෝකෝත්තර වෙන්නෙම නැහැ කියලා සඳහන් කරනවා. ඒ නිසා මේ ලෞකික ඥාණයෙන් රාගය නැති කරනවා. ඒකට සඳහන් කරනවා අතවා සෝ එවං විරත්තු. ඉන් පසුව සඳහන් කරනවා මොහු මේ අයුරින් නොයලීමටපත් වෙලා යතා දිත්තං සංඛාරගතං යම්සේ තමන් දුටු සංඛාරගතයක් තියෙනවා නම් තතා අදිත්තං එසේ නොදැක්ක සංඛාරගතයක් කෙරෙහි අත්තනෝ ඥානේන නිරෝධේති තමන් ඒ ඥාණයෙන් නිරෝධය කරන්නේ. තමන් දැක්ක සංකාරගතයන් කෙරෙහි එහෙම නැත්නම් එසේම නොදැක්ක සංකාරගතයන් කෙරෙහි අත්තනෝ ඥානේන නිරෝධේති තමන් ඒ ඥානෙ නිරෝධය කරන්න පුළුවන් වෙනවා. කොයි ඥානෙ නිරෝධය කරන්න පුළුවන් වෙනවද? සංකාරගතයක් තියෙනවා නම් ඒ ඥානෙ නිරෝධය කරන්න පුළුවන්කම තියනවා කියලා සඳහන් කරනවා. ඒ නිසා පින්නතිනේ තමා තුල ආනාපාන සති කමඨහන කොහොමද තියෙන්නේ? කොයි විදිහටද තියෙන්න ඕනේ කියන කාරණාව පිළිබඳව එතනින් විස්තර කරනවා. අන් ඒ නිසා සඳහන් කරනවා මේ නහය අග අල්පෙනිති තුඩක් වගේ නහය අග අල්පෙනිති තුඩක් වගේ පින්නතිනේ මෙතනදී දැනෙන ඥාන තුලින් සියලුම විශ්වයම විශ්වයම අතහැරෙනවා. ආනාපාන සති මේ ඥානයේ තියෙන වටිනාකම මේ භාවනාවේ මේ නිමිත්තේ තියෙන වටිනාකමයි සඳහන් කරන්නේ. කොයි වගේද ආනාපාන සති කමඨහන කොහොම දියුණු වෙලා තියෙන්න ඕනේද? නහය අග අල්පෙනිති තුඩක් වගේ. මේක පහළ වෙන්නේ. මේ නිමිත්ත මුලින්ම උග්ඝහ නිමිත්තේ ඉඳලා පහළ වෙන්නේ අල්පෙනිති තුඩක් වගේ. ආන් ඒ නිසයි සඳහන් කරන්නේ මෙන්න මේ මෙතනදි දැනෙන මේ ඥාන වලින් සියලු විශ්වයම අතහැරෙනවා කියලා. එතකොට සියලු විශ්වයම අතහැරෙන මේ ඥාන සමුදාය කොහෙද පහළ වෙනවා කියලා කියන්නේ නහය අග අල්පෙනිදි තුලක් වගේ තැනක මුළු විශ්වයම අතහැරෙන ඥාන සමුදායක් උපදින්න පටන් ගන්න එතන. පුද්ගලයා සදහටම මෙතෙක් ආපු කෝටි ප්‍රකෝටි ගණන් බුද්ධාන්තර ගණන් සංසාරින් නිදහස් කරලා සසරින් එතරම කරවීමේ මේ සියලුම ඥාන ශක්තියින් උපදින්නේ මෙන්න මේ නහය අග අල්පෙන්ති තුඩක් වාගේ පුංචි තැනක උපදින්නා වූ ඥාන සමුදාය කියලා සඳහන් කරනවා. එහෙම හිතෙනකොට නම් මුළු සංසාරයෙන් මිදෙන තැන අතින් අල්ලන්න පුළුවන් තැනක අතින් අල්ලන්න පුළුවන් තැනක තියෙන්නේ. නමුත් ඒ ඥාන සමුදාය උපදවන්නේ අපි කොයි ආකාරයෙන් කටයුතු කරන්න ඕනද කියන කාරණාව තමයි මේ තරම් මේ තරම් මේ සාකච්ඡා කරන්නේ. එහෙනම් මගේ නොවන අනිත්‍ය වෙන මේ කයම උදව්වට අරගෙන මට මේ සසරින්ම මිදෙන්න පුළුවන් සියලුම හැකියාවල් මම ලබලා තියෙන නිසා එයින් වහාම ප්‍රයෝජන ගන්න වෑයම් කරන්න කියන කාරණාවයි මේ සඳහන් කරන්නේ. එහෙනම් ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා තියෙන නිසා අපි දැන් ධර්මදේශනාව අදට මෙතනින් නිමා කරමු. සුපුරුදු පරිදි අදත් ධර්මදේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ දීපරාල් විජේරත්න මැතිතුමා, හිමාලී ප්‍රියංජලා මැතිණිය ඇතුළු මෑණියන්, දූ දරුවන් ඇතුළු සියලු දෙනා විසින්. මේ රැස් කරගන්නා වූ මහානුභාව සම්පන්න පුණ්‍ය සම්භාර ධර්මයන් සියල්ලම නිදන ප්‍රාප්තියටපත් වුණ දයාබරණීය මවට පියාට ඒ වගේම අනිකුත් හිමාලි ප්‍රියංජලා මෙතිනියගේ පියාණන්ටත් ඒ අයට පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව ඉන්න මෑණියන්ට තුනුරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් දූ දරුවන් සියලු දෙනාට රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් සද්ධර්ම ශ්‍රවණය කිරීම සඳහා කල්යාණ මිත්‍රත්වයෙන් එකතු පාදා වෙන උදව් උපකාර කරන සියලු දෙනාටම මේ කුසල ධර්මයන් අනුමෝදන් කරවමින් ඒ අයට චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහා පින් අනුමෝදන් කිරීමත් රට ජාතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු සියලුම රණවිරුවන් ඇතුළු සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමත් මේ පින්කමේ ප්‍රධාන අරමුණක් හැටියට සිදු කරනවා වගේම විශේෂයෙන් මෙම පුණ්‍ය භූමිය මේ පින්කම සඳහා ලබලා දුන් දෙමින් කටයුතු කරන අවසරයි රජවත්තේ වප්ප අනුනායක මාහිමිපාණන් වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් බෞද්ධයා රූපවාහිනී මාධ්‍යයේ ප්‍රධාන අනුශාසක සහ සභාපති සම්බෝධි විහාරාධිපති අවසරයි දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට ඉක්මන් සුවය නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් මේ පින්කමේ ප්‍රධාන අරමුණු අතර තියෙන උතුම් ප්‍රාර්ථනාවන් හැටියට සිහිපත් කරමින් මේ මහා පින්කමේ අනන්ත ආනුභාව බලයෙන් සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින්